නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සියලුම සත්‍යයන් කෙරෙහි පතලා වූ මෛත්‍රී සහගත කරුණාවෙන් පිරිච්ච సంతානයක් ඇති ඒ නිසාම චිර කාලයක් දසපාරමී ධර්මයන් සම්පාදනය උටගත්තා වූ ਸਰවචිතා ඥානින් දැකවදාළ ධර්මයේ කරුණාවෙන් කල්යාණ මිත්‍ර ප්‍රසජන හිත්වරට දේශනා මාර්ගයෙන් ආරෝපණය කොට ඒ ප්‍රසජන සත්‍ය සංස්ථාන වලට ධර්මය අවබෝධ කරගන්නට මඟ සැලසුවා වූ ධර්මයේ වැක්කරුවා වූ සත්‍යයන්ගේ කෙලෙස් කිනි නිවමෙන් සත්‍යයන්ගේ විමුක්තිය දකිමින් සත්‍යයන් සසර දුකින් මුදා හරිමින් සතුටු වූ සත්‍යයන්ට මෛත්‍රියෙන් මාර්ගයේ දැක්වුවා වූ ගාම්භීර දේශනා ඥානය සමන්නාගත් වූ අනන්ත ගුණ ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ নমස්කාරය වේවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශිත පිරිසිදු වූ సంతාන නිවාලන්නා වූ ප්‍රමාණයක් නැති අනන්ත ගුණ සාගරයක් වූ ඒ සුන් වූ ශ්‍රී සද්ධර්ම ස්කන්ධයට මම සිරිතින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරයේ වේවා. ඒ උතුම් වූ ධර්ම මාර්ගයේ ගමන් කොට සෞත්‍ර බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍ය භාවයට පත් වුණා වූ කෙලෙස් කිනි නිවා ගනිමින් සංසාන සිහිල් කර ගනිමින් නිවන් ගමනේ යෙදුණා වූ ලෝකයාට වන්දනා කිරීමට පූජා කරැවීමට පුණ්‍ය ශේස්ත්‍රයක් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නයේ සෝම සිසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. අනන්ත අපරිමාණ ගුණ ඇති බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ හේතුන් ආනුභාව බලෙන් ගුණ බලෙන් වන්දනා කිරීම වශයෙන් උපදවා ගත්තා වූ තුනුරුවන් වැඳීමේදී පහළ කරගත් කුසල චේතනාවන්ගේ ඒ උතුම් ධර්ම ශක්තිය කුසල ශක්තිය අනුභව බලෙන් පුණ්‍ය ශක්තිය අනුභව බලෙන් මේ පින්වත් හැමදෙනාම මේ මොහොත වෙනකොට බණ ඇසීමෙන් දන් දීමෙන් සිල් රැකීමෙන් භාවනා කිරීම ආදී වශයෙන් උපදවාගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන් අදත් අපි මේ වෙලාවේදී දේශනා වශයෙන් සාකච්ඡා වශයෙන් ඉදිරිපත් කර කියා දෙන්නා වූ ගාම්භීර වූ ධර්ම කොටාසය සෑම දිනාටම ඉතාමත් මොහොතින් වැටහෙවා එරුම් ගන්නට ලැබේවා ඒ සඳහා නුවණ පහළ වේවා ඒ ධර්ම අවබෝධය කරගන්නා වූ නුවණට ප්‍රඥාවට පරිස්කාර ධර්ම වශයෙන් සමාධිය සතිය ශ්‍රද්ධාව කුසල වීරිය මතු වේවා එක එක වචනයක් පාසා හොඳින් තේරුම් අරගෙන ඒ වචන වලින් කියා දෙන්නා වූ ධර්ම කාණ්ඩය හොඳින් හිතට දරාගෙන හැම දිනාටම මේ මානසිකාරයෙන් පාදේ කරගෙන ලෝතර බුදුරජාණන් වහන්සේ අවබෝධගතා වූ දේශනා කළා වූ පරම ශාන්ත වූ නිර්වාණ ධාතු අවබෝධ කරගන්න ලැබේවා නිවන් පිණිස යන නිවන් මාර්ගයක් ධර්ම ප්‍රතිපදාවක් මේ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ වෙලාවේ අපි ඉදිරිපත් කරගන්නේ පත්‍ය ධර්ම විග්‍රහයේ තවත් අවස්ථාවක්. පත්‍ය ධර්ම විග්‍රහයේ තවත් අවස්ථාවක් පත්‍ය ධර්ම 24ක් තියෙන බව අපි මතක් කළා. අද අපි මේට කලින් කියපු පත්‍යක් පිළිබඳව නැවත වතාවක් හැරී සිහිපත් කර බලමු. මේ ධර්මයේ ගැඹීර නිසා නැවත නැවත හිතේන නැවත නැවත එක කාරණයක් මෙනෙහි කිරීම භාවනාවක් වෙනවා වගේම ආශේවන ප්‍රත්‍ය ගුණය පිහිටනවා හොඳට අවබෝධ වෙනවා තව ගැඹුරින් ඒ ධර්මය හිතන්ටත් තේරුම් ගන්නටත් හැකියාව අවස්ථාව ලැබෙනවා ප ဋ ාම ධර්ම දේශනා මාලාව හැටියට කතා කරගෙන යනකොට මේ අපි අපිට අද අදාළව තිබෙනා වූ කාරණයක්. මේක පෙර අපි කතා කළා පත්‍ය ධර්ම සහජාත භාවය අන්‍යමඤ්ඤ භාවය ආරම්භ කළේ හේතු ප්‍රත්‍යයෙන් අද අපි කතා කරමු මේ ධර්ම වල තිබෙන 아무තු ගුණ ස්වභාවයක් මේ අමුතුම ಗುಣ ස්වභාවයක් තිබෙනවා. අපි දැන් මේ ලෝකයේ වශයෙන් පවතිනා වූ ධර්ම ලෝකයේ වශයෙන් කතා කරන ලෝකයේ වශයෙන් හසුරුවන ලෝකයේ වශයෙන් පවත්වාගෙන යන ධර්ම ලෝකයා කතා කරන විදිහට අමතන්නේ නැතුව සලකන්නේ නැතුව ඒවා මූල ධර්ම හැටියට පුංචියට හිතාගෙන පුංචියට කොටස් කරගෙන එතනින් තමයි මේ වැඩ පිළිවෙල ගෙනියන්නේ. ඒක අපි හොඳට හිතේ දරාගත යුතුයි. දැන් මේ අපි මේ කතා කරන ප ဋ ාණ ධර්ම විග්‍රහයන් තුල ජේතවනාරාම හිම කතා කරන්නේ. වේලුවනාරාම කතා කරන්නේ. ධර්ම වශයෙන් උපමා වශයෙන් නම් මම ඔය කියන් යන දේවල් කියනවා. හැබැයි ධර්ම කාරණා හැටියට ජේතවනාරාම, වේළුවනාරාමය, කඳු ගස් ඒවන්නේ. ඊළඟට සිටුවරු, තිල්වරු, පදවරු ඒවත් නෑ. ඒව කතා කරන්නේ ලෝකයේ මට්ටමට යනකොට. ලෝකයා ව්‍යවහාර කරන හැටියට යනකොට තමයි ඒකව කතා කරන්නේ. එහෙම ලෝක ආමන්ත්‍රණයෙන් අයින් වෙලා ලෝකයා හසුරුවන වාක්මාලාවෙන් චිත්ත පින්තූර වලින් අයින් වෙලා සංකල්පනාවෙන් අයින් වෙලා අපි මේ ඒ සියල්ල අන්තිම පුංචි ධර්ම ගුණ හැටියට එක ධර්ම කොටාසයක් සකස් කරගත්තා. ඒ කොටාසේ තමයි අපි ධර්ම 170ක් හැටියට මධ්‍යම ප්‍රමාණයෙන් කලකා ගන්න. නැවත වතාවක් අපි ගැන කිව්වොත් මේ කතා කරන ධර්ම කාරණා ටිකට සිත් 89ක් එක්කාසු අයිති වෙනවා. චෛතසික ධර්ම 52ක් එකතු වෙනවා. රූප ධර්ම 28ක් වෙනවා. නිර්වාණ ධාතුව යොදා ගන්න. ඔය තමයි ධර්ම මණ්ඩලයේ 170ක්. මේ ධර්ම 170 වැවිලා නිකන් හඳු වගේ, ගස් වගේ, ගල් පර්වත වගේ මහා ඉස්සිරා පිම්බිලා ලොකුවට පේනවා නේ. පුළුන් කැලලක් ගත්තාම පුළුන් කෑල්ලෙත් තිබෙනවා පෙන්වන්න පුළුවන් පුළුන් ගුලිය කියලා. ඒ වගේම පොඩි පොඩි කෙඩි කෙඩි වශයෙන් හරි. යමක් කියන්න පෙන්වන්න දෙයක් කුංචීට හරි. එතන එතනමුත් පල්ලහැට ගිහිල්ලා බොහොම පුංචි ප්‍රාථමික බොහොම ಗುಣ ස්වභාවයේ තියෙන දෙයක් තමයි මේ ධර්ම. ඔන්න ඕව තමයි කතා කරන්නේ. මේ වගේ හැඩවැල් හරි වෙනස් මේ 170ම 170 ආකාරය. නිවන වෙන ආකාරය. සිත් කියන ඒවා වෙන ආකාරය. චෛතසික කියන ඒවා වෙන ආකාරය. ඔය ධර්ම 170වටම තිබෙන්නේ අමුතු අමුතු ගුණ විශේෂ. අමුතු අමුතු ධර්ම විශේෂ. අමුතු ලක්ෂණ. ඒක නිසා එක එක ධර්මයක්වත් සමාන වෙන්නේ රූප මහත්මිය මයික් එක මියුට් කරගන්න ඉක්මනට මේ එකම ලක්ෂණයක් තියෙන රූප ධර්ම දෙකක් එහෙම නැත්නම් මොනවාරි ධර්මතා දෙකක් නේ. මේ වගේ තිබෙනවා මේ ඔය ධර්ම 170 දී උපදින ධර්ම සහ නූපදින ධර්ම. ඒ ධර්ම 170 උපදින ධර්ම, හටගන්න ධර්ම සහ හට නොගන්න ධර්ම. ත්‍යාගයක් තියෙනවා. නිර්වාණය උපදින ධර්මයක් නෙවෙයි. හටගන්න ධර්මයක් නෙවෙයි. අනිත් ධර්ම ටික උපදිනවා. හටගන්න. ඇති වෙනවා. මතු වෙනවා. ඉලිත් වෙනවා. එතකොට මේ නිර්වාණ ධාතුව ධර්මයේ අයින් කරාම අනිත්‍ය වගේ තිබෙන්නා වූ ටිකක් තිබෙන ඒවා ඇති වෙන ධර්ම. ඇති ඇතිවීම, හට ගැනීම, මතුවීම, එලිත් වීම යම් කිසි දෙයක් ඇතනම් ඒක හදාවැටීම, නැතිවීම, විනාශ වීම ඒකත් ඒකෙම තව පැත්තක්. ඒ නිසා මේ ධර්ම වල තිබෙනවා මේ ඔය එකට හට ගන්න ධර්ම වල තිබෙනවා හැම වෙලාවෙම මෝකට හරි හේතුවක් දාගෙන තමයි ඌවා පාලේ. එහෙම ගතියක් ඔයගේ තියෙනවා ඔය ධර්ම හැටියට බැලුවම අත්ත වශයෙන්ම මේ ලෝකයේ ලෝකයේ තිබෙනා වූ ස්වභාවයට සැලකුවාම අපි ඉතින් මේ ධර්මයේ ලොකුයි මේක බලවත් ඔහොම කියනවා. එක අංශයකින් එහෙම. හැබැයි තවත් අංශයකින් දුර්වලයි. දැන් බලන්නකො තණ්හාව ගැන කියනවනේ. මේ තණ්හාව ගැන කියනවා තණ්හාව හරීම මේ බලවත් සංසාරේ දිගට ගෙනියනවා දෘෂ්ටිය බලවත් සංසාරේ මුලා කරනවා වරදවා ගන්නවා කියලා කියනවනේ හැබැයි ඒ ධර්මයේ ප්‍රතිචාර දැක්වීම වශයෙන් එහෙම තිබුණට මේ ඒකේ උප්පත්ති වශයෙන් බැලුවෙන් පස්සේ හරි දුර්වලයි. හරිම දුර්වලයි. සංහාව කියන එක දුර්වලයි. මේ දෘෂ්ටිය කියන එක මාන්නය කියන එක හරි දුර්වල. අපි කියන්නේ එකක් මහ පණනති කියලා අන්න එහෙම එකක් තියෙනවා එක විදියකට. සංහාව කියන එක මහා බලවත් කියලා කියන්නේ තවත් විදියකට. දෘෂ්ටි කියන එක මහා බලවත් හයිය තියෙන එකක් කියලා කියන්නේ එක විදියකටයි. මාන්නය බලවත් කියලා කියන්නේ එක විදියකටයි. හැබැයි මේ අයට කොච්චර බලවත් වුණත් මේ අය කොහේ හරි හේතුවක් ගහගෙන තමයි උපදින්නේ. ඔය ඉන්නවනේ මේ මේ ඔය ඉන්නවනේ මහා ලොකු මහා බලවත් බලසනු ඊළඟට මෙහා මහා ප්‍රබලයි අර එහෙම කිය මිනිස්සු ඉන්නවනේ. හරි චණ්ඩියා හරි බලවතා ඔය ඔක්කොම චණ්ඩිකං බලවත්කම් ශක්තිමත්කම් තනියෙන්නේ කාගේ හරි හේතුවක් ගහගෙන ඒ හේතුවේ පිහිටෙන් තමයි තවත් කෙනෙකුගේ පිහිටෙන් තමයි මේගොල්ලෝ ඔය කියන මිනිස්සු මහා මේ ඡන්දී ඊළඟට මහා බලවත් ඔය වගේ කියලා කියන්නේ අපි කියන්නේ සාමාන්‍ය කෙරුම්කාරයෝ කියන ඔය ඔක්කොම කෙරුම්කාරයෝ කාගේ හරි හේතුවක් හින්දා තමයි කෙරුම්කාරයෝ වෙලා ඉන්නේ. සංහාවත් ඒවා. මාන්නයත් ඒවා. ඔය ධර්ම ඒක නිසා හැම වෙලාවෙම තනියෙන් උපදින්න බෑ. තනියෙන් හටගන්න තනියෙන් උපදින්න එහෙම කාගේවත් උදව්වක් උපකාරයක් නැතුව එහෙම සුඛීයව නිකම් පහළ වෙලා එහෙම වෙන්න ඕනේ කියලා ගතියක් ওই ධර්ම වලට නෑ. හරි ඒ දැන් තේරෙනවනේ. බැලුවන් පස්සේ ඒ වගේ නිකන් හනින් ඉන්න නොහැකියාවෙන් හින්දා දුරලයි කියලා. දැන් යම් කිසි ධර්මයක් මේ බලවත්ම හොඳටම බලවත් නම් ඒක එන්නේ තනියෙන්. ඒක එන්නේ නිකන් జగතෙක් වගේ වීරියෙක් වගේ හොඳ බලවත් තනියෙන් එන්න තියෙනවා. හැම එක්කෙනාම ඔය සංසාරේ ඉන්න මිනිස්සුන්ට සත්‍යයන්ට අපි කියන්නේ පාට් එක දානවා කියලා කියන්නේ සම්නිකම් පෙන්වන්නේ එක එක්කෙනා පොඩි බඳගෙන පිරිවරගෙන ඒක. ඒක නිසා මේ යම් කිසි තැනක යම් කිසි දෙයකට හේතුවක් දාලා ඒක ආධාර කරගෙන ඒක භූමිය කරගෙන ඒක වස්තුව කරගෙන එහෙම තමයි මේ හැම ධර්මයක්ම තියෙන්නේ. ඔබ නිසා මේ ඔබට කියනවා මේ ඔබට කියනවා වෙන මෙහෙම වචනයක්. ඒ කියන්නේ එක ධර්ම තියෙනවා තවත් ඒකට නිකන් මේ ආරක්ෂක හැටියට භූමියක් හැටියට ශේස්ත්‍රයක් හැටියට මේ එහෙම උදව් වෙන්න පුළුවන් ගති තියෙනවා දැන් බලන්න මිනිස්සු ගෙවල් වල ඉන්නවනේ ගෙවල් වල මේ ඔය ළමයි හැම එක්කෙනාම දෙමව්පියෝ ආධාර කරගෙන තමයි ඉන්නේ හැම වෙලාවෙම කොහේ ගියත් ගෙදර. දැන් බලන්න මේ ගෙවල් වල හදනනේ බල්ලු බලන්නේ. ඒ බල්ලු මේ බුරණ. බුරනවා හපන්න යනවා අනිත් අයට ඉතින් මහා ඡන්දි. හරියට රැටයි දවල්ටයි ගෙදරට එන්න දෙන්නේ බුරණ. මෙයාට හරි හයියක් තියෙනවා. ඒ බල්ලට මිනිස්සු බය කරන්න පුළුවන් ගතියක් තියෙනවා. හැබැයි ඒ හයිය ගතිය රඳාපවතින්නේ ඒ gedare ඒ ඉඩමේ විතරයි. බලන්න මේකේ තියෙන අමුතු ගතිය. එයා ඒ ඉඩම පන්නලා අයින් කරලා දුරට ගියාද අර ටික නෑ. එතකොට මේ ඒ බල්ලන්ට යම් කිසිද ගුරන්ට මහා ශේෂ්ත්‍රයක් හේතුවම දෙයක් තිබෙනවා. තවත් එකක් තමයි. ඒ ගෙදර ඉන්න අයිතිකාරය. කවුරු හිටියොත් එහෙම එයා හරි කරයි. අනිත් අය ගානේ. අන්න බලන්න ඒකේ තියෙනවා ඒක නිසා මේ ඒකට කියනවා හේතුවන ගතිය. එයාගේ හයියට භූමියක් වෙන ගතිය. තව එකක් තියෙනවා. දැන් බලන්න මේ ඔය දහම් පොතපතේ උදාහරණයක් දාලා තියෙන ලස්සන. මේ කියන ඉස්සර වෙලා මේ පත්‍ය කතාව කියන්නේ ඉස්සලා මේ මං කියන දේ හොඳට ආගෙන ඉන්නේ මේ මොකක්ද කියන්නේ. අපි මේ ඉස්සලත් නේද කිව්වා. මේ ඒ ප්‍රදර්ශන තියෙනවා. ප්‍රදර්ශන ඒකට කියනවා එක එක ප්‍රදර්ශන. දැන් විශේෂයෙන්ම චිත්‍ර ප්‍රදර්ශන කියනවා. චිත්‍ර ප්‍රදර්ශන වල තියෙන්නේ චිත්‍රනේ. ওই පොළවල ඊට පස්සේ කැන්වස් වල චිත්‍ර ඇඳලා තියෙනවා ඒවා ඉහළටින් බල බල එනවා. දැන් මේ චිත්‍ර මේ චිත්‍රය කියන එක කොහෙ තියෙන්නේ? පිටියේ කොළේ වල කඩදාසි. මේක තියෙන්නේ කඩදාසිය. දැන් මේ චිත්‍ර බලන්න යන අය බලන්නේ හැරෙන්නේ කොළේ පැත්තට. හැරෙන්නේ බෝඩ් එක පැත්තට, කැන්වස් එක පැත්තට. හැබැයි බලන්නේ කොළේ නෙවෙයි. බලන්නේ ඒ කොළේ තිබෙනා වූ වෙනත් දෙයක්. ඒ කොළේ තිබෙන පින්තූරයක්. ඒ පින්තූරය තිබෙන්නේ කොලේ. ආන්න ඒ කොලේ පැත්තට හැරුණත් බලන්නේ කොලේ නෙවෙයි. ඒකේ තිබෙන්නා වූ යම්කිසි දෙයක්. ඒ වගේ මේ දැන් බලන්න මේ පින්තූරය කියන එකට තනියෙන් ඉන්න බෑනේ. අර මිනිස්සු ඇවිල්ලා පින්තූරයේ හැටියට බලනවා ඒ බලන් බලනකොට පින්තූරයක් හැටියට තනි නියෝජනය වෙන්න බෑ හැම වෙලාවෙම පින්තූරය පින්තූරේ බලන්ට ආවට මිනිස්සු පින්තූරේ කියන එක අසරණයි හැම වෙලාවෙම අනිත් එක්කෙනාගේ හේතු වෙලා ඉන්නේ ඒ තමයි අර කඩදාසිය එහෙම නැත්නම් කැන්වස් එක එහෙම නැත්නම් මේ ඒක ඇඳලා තිබෙන දී බෝඩ් එක මේ බෝඩ් එකේ නැතුව පින්තූරයට ඉන්න බෑ. එතකොට කියනවා පින්තූරයේ පිහිට දරාගෙන පිහිට කරගෙන ශේස්ත්‍රය කරගෙන නිස්සය කරගෙන භූමිය කරගෙන තමයි පින්තූර තියෙන්නේ. ඒ කාඩ් එක එහෙම නැත්නම් බෝඩ් එක පිහිටයි. ආන්නේ එහෙම ධර්ම තිබෙනවා මේ ඔය නාම ධර්මවල රූප ධර්මවල තිබෙනවා තනියෙන් මතුවෙන්න ඉලිටෙන්න බෑ. දැන් බලන්නකෝ මේ මේ ලෝකය එළිය කරනවානේ. දැන් අපි කියනවා ලෝකය එළිය කරනවා. ආලෝකමත් දීපාන්දරට එළිය වෙනවා. රාත්‍රියට අපි කියනවා මේ පහන් දැල්වනවා, පහනක් පත්තු කරනවා, රාම්පු පත්තු කරනවා. එහෙම කියනවා. දැන් මේ දැන් බලන්න දැන් අපි පහනක් දැල්ලුවාම දැන් ඔය මේ වෙලාව වෙනකොට මේ රාත්‍රියේනේ සමහර රටවල් රාත්‍රී අපිට රාත්‍රී මේ වෙලාව අපේ වෙලාව 10ක් පහුවේ. දැන් මේ ලයිට් දාලා ලයිට් දාලා තියෙනවා. හැබැයි මම ලයිට් එක දිහා නෙමෙයි බලන්නේ. මට මේ ලයිට් එක දාලා තියෙන්නේ හිතට උඩින් පිටිපස්සට වහලි සීලෙනේ හැබැයි ඒ බලුද්දක නිසා ආලෝකයක් මට තියෙනවා උදව්වට හැබැයි මේ ආලෝකයේ තියෙන්නේ අර බලුද්දක ආධාර කරගෙන ආලෝකයටම තනියෙන් ඉඳලා එතකොට තේරෙන ලෝකයේ එදිය කරන්නා වූ ආලෝකය අපි කිව්වට මහා බලවත්ය කියලා එකකකින් ඒක බලවත් නැහැ. හැම වෙලාවෙම කොහේ හරි හේතුවක් දාලා ඉන්නේ. තනියෙන් ඉඳ බෑ. ආලෝකය දැන් විදුලි අර මේ බල්බ් එක නැත්තම් ඉන්න බෑ. ඒක දැන් අපි කියනවා මේ එළිය ඔන්න එළියට කියලා. මේ පාන්දරට එළි වුණාට එළිය කියන එක අර සූර්යාගේ ඒ සූර්යා ආධාර කරගෙන තියෙන්නේ. පහනක් දැල්ුවාම පහනේ දැල්ල නිසා තමයි ආලෝකය කියන්නේ. ලාම්පුව පත්තු කරාම ලාම්පුව ආලෝ දැල්ල නිසා තමයි ආලෝකය. ඒ වගේ හැම වෙලාවෙම මොකක් හරි දෙයක් හේතු වෙලා තමයි මේක තියෙන්නේ. ආන්නේ එහෙම කාගේවත් පිටක් නැතුව එන්ට බැරි හින්දා එක එක දේවල් එක එකව දේවල් මේ අනිත් ධර්ම වලට උපකාර වෙන භූමියක් කරන මිශ්‍රය වෙන ගතියක් තියෙනවා. අන්න ඒකට කියනවා මේ ධර්මයේ එහෙම ශක්තියක් තියෙනවා. ඒකට කියනවා නිස්සය පච්චේ කියලා. නිස්සේ පච්චේ. කියන්නේ භූමික භූමියක් හැටියට ඉදිරිපත් වෙලා අනිත් එකට උදව් කරනවා. ඒක නිසා මේ මේ තවත් ඒකට වස්තුවක් තවත් ඒකට භූමියක් වන ශක්ති විශේෂයක් හැම එකකම නෙවෙයි සමහර ඒවාට තියෙනවා. ඒක නිසා අපි අද ආන්න ඒ නිස්සය ප්‍රත්‍යය කියන ගුණය ප්‍රත්‍යය අපි පොඩ්ඩක් බලමු ඒවා කොහෙටද තියෙනවත් කාටද තිබෙන්නේ කොතනද තිබෙන්නේ කොහොමද වෙන්නේ කියලා. හැබැයි මුළු සම්භාරයම මේක කතා කරන්න බැරි. කියන ටික කොහොම මේකේ කතා කරන්න බැරි වෙනවා. හැබැයි අපි තරමක් බොහොම අල්පයක් අංශු මාත්‍රයක් අංශු මාත්‍රයක් පමණක් මේකින් අද කතා කරමු. එතකොට ඉස්සරහට මේක මේ තේරුම් ගන්න පුළුවන් වෙයි මේක ඉස්සර කියන්න යන අවස්ථාවකදී මම මේ ගැන මතක් කිරීම කරලා තියෙනවා. දැන් නිස්සය කියලා කියන්නේ මොකද්ද? භූමියක් වස්තුවක් ශේස්ත්‍රයක් ඒ වගේම යම්කිසි යම්කිසි පාදමක් හැටියට උපකාර වස්තුවක් හැටියට තවත් ඒකට උදව් වෙනවා. දැන් මේ තිබෙනවානේ මේ අ සිත් තියෙනවා, චෛතසික ධර්ම තිබෙනවා, රූප තියෙනවා. ඕවා හැම වෙලාවෙම එකට හේතුවක් දාගෙන තමයි ඉන්නේ. ඔය අපි කිව්වට දැන් බලන්නකො මේ අපි කියනවානේ මිනිස්සු අනේ හරි ලස්සනයි, මිනිස්සෙක් හරි හැඩයි. ඒ හැඩයි කියන එකේ ලස්සනයි කියන එක කොහේ හරි මේ ගඳ ගහන පිළිකුල් සහගත ගඳ ගන්න ශරීරයකට හේතු වෙලා තමයි ඔය කියන කතාව තියෙන්නේ. ඒක නිසා ලක්ෂණ කියන එක තනියෙන් ඉන්නේ. පාට කියන එක තනියෙන් ඉන්නේ. අන්න ඒ වගේ මේ චිත්ත චෛතසික රූප කියන ධර්ම වල තිබෙනවා තනියෙන් ඒ ගන්නට බැරි අනිත් එක්කෙනාගේ උදව්වක් උපකාරයක් ලබා ගන්නා වූ සහ අනිත් කෙනාට උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් ගතිය භූමියක් හැටියට පුළුවන් ගතිය තියෙන. අපි මේ ධර්ම කතා කරනකොට සමහර ඒවා සියුම් සමහර ඒවා ගොරෝසු. අපි ගොරෝසු දෙකට එන්නේ. ඒක තේරුම් තේරුම් ගන්න ලේසි ඊට පස්සේ සියුම් දෙකක්. සියුම් ඒවා තමයි චිත්ත චෛතසික ධර්ම සියුම්. හරිම සියුම්. ඒ චිත්ත චෛතසික ධර්ම වල සමහර චෛතසික තියෙනවා අතිශේෂයි. ඒක තේරුම් ගන්න ඒවා කියනවාදයි කියලා තේරුම් ගන්න බැරි තරමට සියුම්ම ගුණ සභාව. අපිට තේරුම් ගන්න පුළුවන් ඔය ටිකක් ඔය මේ රූප. අපි ඉස්සරලා රූප පැත්තට යන බලන්න. රූප වල තියෙන 28ක් තියෙනවා. ඒ රූප 28 මේ කියන්නේ මේ පින්වතුන්ට අසාගෙන වටහා ගන්නට ටිකක් පුළුවන් වෙන විදියට. දැන් මම ඉස්සෙල්ලා උදව්වක් උදව්වක් හැටියට මේ කියවනේ මේ මේ උපමාව. ඒ තමයි පින්තූරය. පින්තූරේ කියන එක බෝඩ් එක නෙවෙයි. පින්තූරේ කියන එක බෝඩ් එක නෙවෙයි. ඒ පින්තූරය කියන්නේ බෝඩ් එකේ තියෙන දෙයක්. බෝඩ් එකක් නැතුව chart එකක් නැතුව එහෙම නැත්නම් ඒක පිළිකා සිමෙන්ට් කැන්වස් එකක් නැතුව පොලයක් නැතුව පින්තූරේ කියන්න බෑ. අපි ඉස්සර මුල් කාලේ කියාට පින්තූර බලන්න පින්සූරු බලන්න කියලා ගිහිල්ලා මේ ඒක ඔය චිත්‍රපටි එහෙම බලන්නේ ඔය සුදු පාට තිරයක් දිහා බලාගෙන ඉන්න. හැබැයි තිරේ දිහා බැලුවේ නැත්තම් ඇහැරෙන්නේ නැත්තම් පින්තූර හම්බෙන්නේ නැහැ. ඉතින් හැම වෙලේම අර මේ හැම වෙලේම අපිට අර මේ කොහෙදෝ තියෙන මේ ප්‍රොජෙක්ටරයකින් ඒකෙත් ප්‍රොජෙක්ටරේ තමයි ඒ ඒ ටික ෆිල්මෙට යන්නේ. හැබැයි අපිට ඒක බලන්න බෑ අර තිරේ නැත්තම්. හැම වෙලාවෙම තිරේ උඩට දාලා තමයි අර දැඟලිලි ඔක්කොම ටික පෙන්වන්නේ. ආධාර කියන්නේ. දැන් ඒ වගේ ගත්තම රූප 28න් රූප තියෙනවා හතරක් ඒ රූප හතර පඨවි ආපෝ තේජෝ වායු මේවට කියනවා මහා භූත හතර කියලා. මේ මහා භූත රූප හතර ආධාර කරගෙන තමයි අනෙක් 24 ඉන්නේ. ඒ 24ට කියනවා උපාදා රූප එහෙම නැත්නම් උපාදාය රූප කියලා. මේ උපාදාය රූප වලට ඉන්න බෑ අර මහා භූත හතර නැති වුණා. එතකොට එතන තිබෙනවා මේ එතන තිබෙනවා විශ්වය කියන භූමිය වෙන්නා වූ ගතිය. ඊළඟට මේ රූප හතර ගත්තොත් එහෙම කවදාකවත්ම මේ ඉන්න බෑ තනියෙන් ඉන්න බෑනේ හැම වෙලාවෙම පටවි ධාතුව අනිත් ධාතු තුනට හේතු වෙන්න ඕනේ. ඒ අයගේ උදව් ඕනේ. ආපෝ ධාතුවට තනියෙන් ඉන්න බෑ අනිත් තුන් දෙනාගේ උදව් ඕනේ. වායෝ ධාතුවට තනියෙන් ඉන්න බෑ අනිත් තුන් දෙනාගේ උදව් ඕනේ. තේජෝ ධාතුව ස්කන්ධයෙන් ඉන්ද්‍රයන් ඉස්සුන්දලා උදව් හැම වෙලාවෙම එක්කෙනෙක් මේ අනිත් එක්කෙනාට උදව් කරනවා ඔන්න ඔය වගේ ගතියක් නැතින එක කියනවා නිස්සේ භාවය කියලා. නිස්සේ භාවය භූමියක් ආධාරකයක් වෙන ගතිය. දැන් මේ තරමක තරමක මේ නිස්සරය භූමිය වෙන්නා වූ ගතිය කිව්වේ. තවත් එකක් බැලුවොත් එන ඔය මේ අපිට මෙහෙම හිතන්න පුළුවන් මේ උදා ලොකුම භූමිය හැටියට තියෙන දෙක ගහක් හැදෙන්න පොළොවක් තියෙන දෙක අහසේ හැදෙන්නේ නැහනේ. ඉතින් මේ ඒ වගේ මොකක් හරි දෙයක් හැටගන්න භූමියක් හැටියට වස්තුවක් අවශ්‍යයි. දැන් මේ කියන්නා වූ මිශ්‍රය ධර්ම මේ විදිහට මේ වර්ග දෙකක් වෙනවා මේක. හැබැයි හොඳට මතක තියාගන්න මේක බොහොම බරපතල මාතෘකාවක්. මේ කතා කරන්න යන්නේ ඕලාරික ධර්ම සිවුදා. මේ මිශ්‍රය එහෙම නැත්නම් අනිත් ධර්මයකට භූමියක් වන උදව් වන උපකාර වන ඒ ස්වභාවය එක විදිහකට කතා කරනවා මෙන්න මෙහෙම මේ වර විදි දෙකකට කතා කරනවා ආකාර දෙකකට කියලා දෙනවා එකක් තමයි ඒකට කියනවා සහජාත මිත්‍රය අනිත් එක කියනවා සුරේජාත මිශ්‍රය කියලා. වචන දෙක මතක තියාගන්න. සහජාත මිශ්‍රය ප්‍රත්‍යය සුරේජාත මිශ්‍රය ප්‍රත්‍යය කියලා. මේක මේ අලුතෙන් අහන්නාව කෙනෙකුට තරමක නිකන් ගැඹුරු ස්වභාවයක් දැනුණත් ඔක තේරුම් ගන්නට හරි රහක් තියෙනවා. සහජාත මිශ්‍රේ ප්‍රත්‍යය කොහොමද ඔබ තේරුම් ගන්නේ? බලන්න සහජාත කියන්නේ අපි ඉතිස්සලා පස්සියකුත් කතා කරා. එකට උපදින. එකට උපදින එකට උපන්න. සහජාත. සහජාත මිශ්‍රය. එකට උපදිනවා අනෙක් එක්කිනෙකුට භූමියකුත් වෙනවා. ආනේ ඒක එකක්. අනෙක් එක්කිනෙකුට භූමියක් ශේස්ත්‍රයක් ඒ වගේම පිහිටාධාර වෙන්නා වූ ගතියකුත් තියෙන එකටත් උතුරිනවා. ඔය මේ හිතක් පහළ වෙනකොට හිතක් පහළ වෙනකොට ඒ හිතේ තිබෙනා වූ අපි කියනවානේ නාම ධර්ම කියලා. නාම ධර්ම කියලා කියන්නේ චිත්ත චෛතසික ධර්මනේ. ඕවා එකිනෙකට එකිනෙකට මේ භූමි වශයෙන් උදව්පකාර වෙන්නා වූ ගති ස්වභාවයක් වූවාගේ තියෙනවා. මේ තව එකක් තියෙනවා දැන් ආකාර කීයක් කියවද දෙකක්. සහජාත නිස්සය ශක්තිය පුරේජාත නිස්සය ශක්තිය. එහෙම නැත්නම් සහජාත සහජාත නිස්සය ප්‍රත්‍යය පුරේජාත නිෂ්ඨයක් කියන. සමහර වෙලාවට එකට උපදිනවා එකට උපදින ගමන් මොකක් හරි විශේෂිත ශක්තියකින් අනිත් එක්කනට උදව් ඒකට පෙර හිටපු මේ ස්වාමීන් වහන්සේලා උදාහරණයක් උපමා උපමාවක් කරලා තියෙන හරිම ලස්සනයි ඒක. හරිම ලස්සනයි අපි මේ අපේ ගම්වල ඉන්න අම්මලා ආච්චි අම්මලාට හොඳ දක්ෂ හැකියාවක් තිබුණා. හරි දක්ෂකමක් තිබුණා මේ ඒ තමයි පංකොළ වලින් හොඳට ලියන්න පුළුවන්. බෑග් ලියනවා. පැදුරු ලියනවා. එක එක જાති ලියනවා. හැබැයි එහෙම විරාගෙන යනකොට මේගොල්ලන්ගේ වැඩක් තියෙනවා මේ මේගොල්ලෝ මේ එක එක පින්තූර දානවා. එක එක පින්තූර දානවා. ඒ කියන්නේ වියාගෙන යනකොට කුරුල්ලු මතු වෙනවා. වියාගෙන වියාගෙන යනවා මල් මතු වෙනවා. ඒවට කියනවා රටාවල් කියලා. රටා වෙනවා කියලා කියනවනේ. දැන් අපි හිතමු පැදුරක් වියන. පැදුරක් කියලා ඉවර වෙනකොට මෙන්න ඒකේ මොකද්ද ලක්ෂණ රූපයක් කියන ඔබ අද කාලේ දකින්න පුළුවන් මේ පිරිස් පණ්ඩක්කවල. ඔය ගොක්කොල අරගෙන අපේ අය ලස්සනට මේ ලස්සනට වියමනක් කරනවා. වියමන කරලා ඉවර වෙනකොට මේ ඔන්න ඒකේ තියෙන ලස්සන කුරුල්ලෝ මත වෙනවා හංසයෝ මත වෙනවා තරු මත වෙනවා ඒ වගේම නැත්තුකාරයෝ මත වෙනවා දැන් බලන්න මේ ගොක්කොළ වලින් වියන වියනන කරලා ඉවර වෙච්ච ගමන් දර තින්සූරේක වැටෙන්නේ නැත්නම් ඒ ව්‍යාගන යනකොටම පින්තූරයක් ඒ එකම හරි හරියට මතුවෙනවා. බැලුවෙන් පස්සේ මේක දෙක එකටනේ වෙන්නේ. මේ ගොක්කොල රටාකාරයා එකට මේක ගියනවා. වියනකොට යාගේ තිබෙන්නා වූ එක එක හැටතල දාලා වියනකොට ඒ ගොක්කොලෙන් වියවණක් සිද්ධ වෙනවා පින්තූරෙත් ඒක මතුවෙනවා. ඒ වගේම තමයි පැදුරු වියන්නා වූ අම්මලා ඒගොල්ලෝගේ වියමන කරගෙන යනකොට පැදුරක් වියේ වෙනවා ඒ වගේම ඒ ලස්සන රූපත් ඒකේ මතුවෙනවා. ওই දෙක සිද්ධ වෙන්නේ එකටනේ. ඒක නිසා කියනවා එකට උපදිනවා කියලා සහජාත ස්වභාවය. පින්තූරයක් උපදිනවා වියමනක් කෙරෙගෙන යනවා. පින්තූරයයි වියමනයි දෙක එකට යනවා. අන්න ඒකට කියනවා සහජාත ස්වභාවය. දැන් එතකොට පින්තූරය කියන ඒ රටාව ඒ ලස්සන කලා ආර්ට්වර්ක් එක තියෙන්නේ කොහෙද? පැදුරේ. පැදුරේ තියෙන. හැබැයි පැදුරේ තිබුණාට ඒකට ඒ පින්තූරයට ඒ කලාවට ඒ රසාවට ඉන්න පුළුවන් භූමිය තමයි පැදුර. දැන් රෙදි වෙනකොටත් ඕකනේ. රෙදි වෙනකොට එක එක පැත්තට නූල් දාලා කියනවා ඉවර වෙනකොට මෙන්න ලස්සන කලාවල් මල් මාල දිග ඉරි අරවා මේවා ඔන්න මතුවෙලා එතකොට රෙදි වීමයි ඒකේ යම් කිසි කලාවක් ලංකේ තින්සූරයක් මතුවීම දෙක එකට සිද්ධ වෙනවා ඒක නිසා කියනවා තින්සූරයට ඉන්න උදව් වන උපකාර වෙන පැදුර පිරිත් මණ්ඩප්පේ ඒ වියමන රෙදි මේ ඔක්කොම රෙද්දත් විය වෙනවා ඇදුරත් විය වෙනවා පින්තූරයක් හැදෙනවා ආන්න ඒ වගේ එකට උපදින්නා වූ ගතිය තියෙනවා පින්තූරේ එකට උපදිනින් අනිත් එකට කියනවා චිත්ත චෛතසික ධර්මයන්ගේ සිදෙන ඔන්න ඔය වගේ වැඩකට අනිත් එක්කනාගේ උදව්වක් එක්ක තමයි උපදින්නේ හැබැයි සමහර වෙලාවෙ තිබෙනවා අනිත් එක්කෙනා Taman උපදින ගමන් අනිත් අයත් උදව් කරගෙන උපදින ගමන් මෙන්න එයාට උදව්වකුත් විශේෂ උපකාරයකුත් භූමියකුත් වෙනවා. අන්න ඒකට කියනවා මොකද සහජාත මිශ්‍රය පත්‍ය කියලා. සහජාත උපකාරක සහජාත එවනත් එකට උපදිනින් තව කෙනෙකුට උදව් වීමේ පදනමක් වීමේ භූමියක් වීමේ ශක්තිය. ඒකම කොහොම කියාගෙන කියාගෙන ගියොත් විතරයි අනේ මේ වගේ අස්සේ මේව තියනව නේද කියලා හිතන්නවත් තියෙන්නේ. නැත්තම් ඒක අපිට අපිට අහුවෙන්නේ අපි හිතන්නේත් නෑ අපිට අහුවෙන්නේත් නෑ එහෙම ගුණයක් එහෙම ගතියක් මේක ඇති තියෙනවා එහෙමකක් තියෙනවා දැන් අපි හිතමු මේ අපි හිතුව නේද? අපි උපදිනවා. උපදින වෙලාවේ ප්‍රතිසන්දිය ගන්න වෙලාවේදී එහා ලෝකෙන් නැරි නැති වී අයින් වී එන්නා වූ හිත මිහා ලෝකී දැනක මව කුසක ඔන්න දැන් මව කුසක හට ගන්න. ඒ හටගන්නේ ප්‍රතිසන්දියනේ. ප්‍රතිසන්දි සිත ප්‍රතිසන්දි සිත ප්‍රතිසන්දි විඥානයේ කියලා අපි හිතට මුල් තැන දීලා හිතට මේ වැඩියෙන් තනක් ආරෝපණය කළ කතා කරාට ඕකේ අස්සේ තිවෙනවා මේ හිතට තනියෙන් ඉඳ බෑ. ඒ හිතේ තිබෙනවා තව එයත් එක්ක ප්‍රතිසන්දිය සිතත් හටගන්න මතුවෙන ඇති වෙන තව চৈতසික ධර්ම ටිකක් තියෙනවා. අපි ඒක ඉතින් කතා කරන්නේ වැඩි වැඩි. ඒකේ තියෙන. මේ চৈতසික ධර්ම එකයි ඔය ප්‍රතිසන්දි සිතයි දෙකම එකට කළා අපි කියමු මෙහෙම ප්‍රතිසන්දි නාම ධර්ම කියලා. නාම ධර්මනේ හිත් කොහොමත් ප්‍රතිසන්දි අවස්ථාවේදී නාම ධර්ම. දැන් මේ මේ චිත්ත චෛතසික ධර්මයන්ට ඉන්න බෑ හිත නැත්තම්. හිතට ඉන්න බෑ බාහිර වෙන්න බෑ චෛතසික නැත්තම්. එතකොට දෙගොල්ලොම ඕන්ට මොකක් හරි භූමියක් ශේෂ්ත්‍රයක් වෙන්න ඉපායි. ඊළඟට තියෙනවා මෙහෙම එකක්. ඒක ඒ සිත හටගන්නකොටම හටගන්නවා ඇති වෙනවා මතු වෙනවා ඒකී බලයෙන් ඒකේ බලයෙන් මතුවෙනවා මේ අර හෘදේ වස්තු රූපේ කියලා එකක් තියෙනවා. හෘදේ වස්තු රූපේ කියන එක අනිවාර්යයෙන්ම පහළ වෙනවා. එතකොට ඒ හෘදේ වස්තු රූපය තමයි අර හිතට පහළ වෙන්න ආධාර වෙන්නේ වස්තුවක් වෙන්නේ භූමියක් වෙන්නේ ඒ වගේම අර ධර්ම ටිකක් මේකට ආධාර වෙනවා මේ ධර්මය අනිත් එකට ආධාර වෙනවා ওই විදිහට තමයි ওই ටික එක රංචු ගහිලා පොදි ගහිලා වුණුන්ට භූමියක් වෙලා රූපය නාමයන්ට භූමියක් වෙනවා ඔක්කොම නෙවෙයි සමහර ඒවා නාමය රූපයන්ට භූමියක් වෙනවා. ඔය උපකාරී ලබාගෙන එකට උපදින නිසා ඒ උපදිනින් ඔවුනොන්ට මිශ්‍ර වෙන නිසා ඒකට කියනවා සහජාත මිශ්‍රය ප්‍රත්‍ය කියලා. ඔක චිත්තජයසිකයන්ගේ වැඩසටහනක්. රූපයන්ගේ වැඩසටහනක්. තවම එකක් කිව්වා මෙහෙම මේ ඒකට කියනවා පුරේජාත නිස්සරය පත්‍ය කියලා. දැන් මේ ඉස්සෙල්ලා කියපු එකෙන් කියන්නේ එකට උපදිනින් අනිත් එක්කෙනාට උපකාර වෙනවා. මේ දැන් කියන්නේ අනේකින් කියන්නේ කලින් පහළ වෙලා කලින් පහළ වෙලා පසුව උපදින්නා වූ ඒකට උපකාර මේ ඒකට මෙහෙම කරන්න පුළුවන්. මම අර කියවනේ පැදුරක් කියන කතාව. පැදුරක් වෙනකොට බොක්කොලේකින් හැඩගාලා ආශ්‍රයයක් කරනකොට ඒක හදාගෙන යනකොට පින්තූරයයි පැදුරයි දෙකම එකට වෙනවා. ඒකේ එකේ සිද්ධ වෙනවා. ඊළඟට මේ හැබැයි පින්තූරයක් අඳිනකොට මෙහෙම එකක් වෙනවා. පින්තූරයක් අඳිනකොට ඉස්සර වෙලා කොලේ එහෙම නැත්නම් කැන්වස් එක හදනවා. කොලයක් කැන්වස් එකක් හදනවා. ඊට පස්සේ ඒකේ උඩ පින්තූරය අඳිනවා. එතකොට එකක් ඉස්සර වෙලා පහළ වුණානේ. ඊට පස්සේ පින්තූරය හැදෙන්නේ. අන්න ඒ වගේ අවස්ථා තියෙනවා. පුරේ ජාත නිස්සරේ ප්‍රත්‍ය. ඉස්සර වෙලා හටගත්තා වූ ඉස්සර වෙලා හටගත්තා වූ දෙයක් ආධාර කරගෙන පස්සේ දෙයක් පහළ වෙනවා. ඉස්සෙල්ලා හටගත්ත දේ පස්සේ පහළ වෙන එකට උදව් වෙන උපකාරය. ඒකට කියන්නේ මෙහෙම එකක් තියෙනවා. දැන් බලන්න මේ අපි අද මේ අපි අද දැන් අද බණ අහනවානේ. මේක හිතන්නකෝ. දැන් බණ අහන. දැන් මේ බණ අහන්නේ මොකෙන්ද? කනේ. කනින්නේ සද්ද ටික අහන්නේ. අපි කියනවා දැන් කන් දෙකෙන් බණ අහන. දැන් එතකොට කන් දෙකෙන් මේ බණ අහන්ට ඊළඟට මම මේ කතා කරන කට දැන් මේ පින්නතුන්ගේ කන. ඉස්සරලා කන හිතද? දැන් මේ බණ අහන්ට අද පහළ වෙච්ච කනක්ද නේ? නෑ. මේක කලින් පහළ වෙච්ච කනක් නේ. අපි අමතක කරමු ඔය ශනික දෙසිට වෙන කතාව. අපි හිතමු දැන් මේ කනට ඉතින් මේ පින්වතුන්ගේ වයස ප්‍රමාණය අති කීපයක් හැරෙන්න නැත්නම් මේ කනටත් ඒ වයසම තියෙනවා දැන් අවුරුදු 70ක් නම් කෙනෙකුට අවුරුදු 50ක් නම් කෙනෙකුට ඉතින් 50යි සති කීපයක් අඩුනන් පස්සේ ඉතිරි ටික ඔක්කොම කණේ වයස. ඉතින් දැන් මේ ඉස්සර වෙලා පහළ වෙච්ච කන තමයි අද මේ බන අහන අවස්ථාවේදී මේ බනටි බන අහන්ත උදව් වෙන්නේ. මේ කන පුරේ ජාතයි. පුරේ ජාතයි දැන් මේ පුරිජාත වූ කන අද මේ කතා කරන්නා වූ කියලා දෙන බණ මේ ශබ්ද අහන්ට මේ සිත් පහළ වෙන්න මේ ඇසීම කරන්ට උදව් වෙනවා ආන්න ඒකෙදි කියනවා පුරේජාත නිස්සරය ප්‍රත්‍යය ඉස්සර වෙලා පහළ වෙලා පස්සේ පහළ වෙන්නා වූ දේවල් වලට උදව් වන උපකාර වන භූමියක් වෙන්නා වූ ගතිය ඒකතිය. දැන් මේක හිතන්න බලන්න. දැන් මම මේ පින්වත්තුන්ට අවතනවා. කතා කරනවා. දැන් මම මේ කතා කරන කට මේ බනට පහළ වෙච්ච එකක් නෙවෙයි. මේක දැන් මම උපන්නා වූ කාලේ ඉඳලා පිළිලා තිබෙනා වූ පුරුල්ජාත කටක්. ඉතින් ඒ හරින් තමයි දැන් මේ පත්තාමේ කියන ඒවා මේ සූත්‍ර මේ කොටස් කියේ. ඒකත් මේ මේක මේ පත්තාන කතාව එදා පහළ වෙච්ච එකකුත් නෙවෙයි. මේ පස්සේ තමයි මේ මාතෘකාවට මේ කතා කරන්නේ. මේ සිත් පහළ වෙන්නේ, චෛතසික පහළ වෙන්නේ, මේ ශබ්ද පහළ වෙන්නේ. එතකොට මේ කලින් පහළ වෙච්ච ශරීරය හට පසුව පහළ කරන ශබ්ද වලට ඒ වචන වලට උදව් වෙන උපකාර වන තියෙනවා. ඒකට කියන පුරේජාත නිස්සරේ භාවය. පුරේජාත නිස්සරේපත්ති. දැන් මේ මේ වචන කතා කරන්නට කට නැත්තම් බෑනේ. ඉතින් කට පහළ වුණේ කලින්නේ වචන පස්සේනේ. ආන්න එතකොට තියෙනවා පුරේජාත කලින් ඉපදිලා පසුව පහළ වන ශබ්දවලට කලින් ඉපදිලා පසුව පහළ වන චිත්තජයක ධර්මයන්ට උදව් වන, උපකාර වන, භූමියක් වන, පදනම් වන වස්තුවක් වන ගතියක තියෙනවා. අපි තව එකක් හිතමු මේ මේ අපි ඉස්සලා කියවනේ මේ දැන් සිරිපාදි යන්කෝ සිරිපාදි ගිහිල්ලා දැන් බලනවා. දැන් සිරිපාදේ බොහෝම කලණයක පහළ වෙලා දැන් පස්සේ පස්සේ යන මේ අපේ પરම්පරාවේ අය අපිටත් පස්සේ අය ඊට ඒ දැන් මේ සිරිපාදේ ඉස්සර වෙලා පහළ වුණා. ඉතින් අපි විශ්වාස කරන බුදුරජාන් වහන්සේ කල්ලාසුම වැඩ කරලා සිරිපාදේ පාසල පිහිටෙවුවා කියලා. එතකොට ඒ සිරිපාදේ පහළ වුණේ කලින් ඊළඟට පසුව පසුව යන්නා වූ අයට මේ සිරිපාදේ කලින් පහළ වෙලා තියෙන සිරිපාදේ උදව් වෙනවනේ, උපකාර වෙනවනේ. බලන්න දකින්ද ආන්න ඒකට කියනවා පුරේජාත නිස්තරය පස්සිය කියලා. ඒක මේ තව ටිකක් හැබැයි පොඩ්ඩක් සියුම් වෙන්න ඕන. මේකේ තියෙනවා මේ පොඩි පොඩි තව ටිකක් සියුම් මේ ඕලාරික මට්ටමකින් කිව්වේ. මේක තව ටිකක් පොඩියට පොඩියට පොඩි කරගෙන ගියායින් පස්සේ මේකේ තියෙන අමුතු ගතියක්. චිත්ත චෛතසික ධර්ම කියලා කියන්නේ හරීම සියුම් වෙච්ච මහා පුදුමාකාර සියුම් ස්වභාවයකින් තියෙන ඉරක් ඇඳලා පෙන්වන්නට බැරි නමුත් තියෙන හොඳට අමු අමුයේම තිබෙන්නා වූ පුදුම ශක්ති එකක් මේ මේ චිත්ත චෛතසික කියන ධර්ම මේ චිත්තචෛතසික ධර්ම මේ ශක්ති ටික තව ශක්තියකට තව දෙයකට පුදුම උදව් වෙන උපකාර වෙන භූමියක් වෙන ගතියක් තියෙනවානේ. නිශ්චය වෙන ගතියක් තියෙනවා. මේ පදනම් වන මොකක් හරි ගතිය ඒකේ තියෙනවා. හැබැයි පින්නන්න බෑ ඒකේ එහෙම තියෙනවා. ඒ වගේ දැන් මේක කිය කව එකක් තියෙනවා මේ වස්තු මේ වස්තු උරේජාත ප්‍රත්‍යයේ මේ මේ මෙහෙමයි කියන්නේ. සහජාත ප්‍රත්‍යය සහ පුරුජාත ප්‍රත්‍යය. ඒකේ තියෙනවා මේ වස්තුව ගැන බැලුවෙන් පස්සේ දැන් ඇස, කන, නාසය, දිව, ශරීරය. ඊළඟට හෘදේ වස්තු රූපේ. මේවා කලින් පහළ වෙලා පසුව පසුව පහළ වෙන චිත්ත චෛතසික නාම ධර්මයන්ට උදව් වෙනවා උපකාර වෙනවා මේ සිව්ව බැලුවම පස්සේ අපි දැන් මේ ටික මේ විදිහට ඔය කොහොම තිබිච්චා මේ ටික කොහොම තිබිලා දැන් මෙච්චර කතා කරාමම දැන් මම කරුණු දෙකක් කිව්වා ඒ කරුණු දෙක තමයි එක මාතෘකාවක් ඇස්සේ කරුණු දෙකක් ප්‍රධාන වශයෙන් කිව්වා එකක් තමයි සහජාත නිස්සේපක්කය පුරේජාත නිස්සේපක්කය කියන එකේ වෙනස කියලා දුන්නා තව එකක් අපි හිතන්න ඕන මේ වෙන පැත්තකට යන් ඒ තමයි අපේ ජීවිතයේ තියෙනවා කිව්වා ආකාර හතරක රූප ධර්ම පාරලෙල. ඒ තමයි කර්මජ රූප, චිත්තජ රූප, හේතුජ රූප, ආහාරජ රූප. මේකෙන් කර්මජ රූප වලට විශේෂ තනක් වෙනවා. කර්මජ රූප විශේෂ තනක්. කර්මජ රූප හැදෙන්නේ මේ විදිහටයි. හෘදේ වස්තු රූපේ කර්මජ රූපයක්. ඇස කර්මජ රූපයක්. චක්කු කන කර්මජ රූපයක්. නාසයේ දිව කර්මජ රූප. හාරේ කර්මජ රූප. මේවා කර්මයෙන් හටගත්ත අපි අමුතු කෑමක් ආපු නිසා පහළ වෙච්ච ඒවා නෙවෙයි. එහෙම නැත්නම් අමුතු ඉදරයක ඉඳගෙන හිටින්න පහළ වෙච්ච ඒවා නෙවෙයි. අමුතු විදිහට හිත හිතා හිටින්න පහළ වෙච්ච ඒවා නෙවෙයි. මේවා කර්ම ශක්තියකින් පහළ වෙච්ච ඇස කන නාසය දිව ශරීරයේ හෘදේ වස්තුව අනිත් එක තමයි භාව රූප. ඕවා කර්මයෙන් පහළලා තියෙනවා. දැන් මේ කර්මයෙන් පහළලා තියෙන ඒවා තියෙනනේ 아무තු මේ 아무තු ඒකට ආවේනික වෙච්ච 아무තු කාලයක් තියෙනවා. පහළ වෙලා ඉන්න පුළුවන් කාලයක් තියෙනවා. ඒ පහළ වෙලා ඉන්න පුළුවන් කාලය චිත්තක්ෂණ 17ක. ඒ කියන්නේ හිත පහළ වෙනවා වගේ 1000ක් වතාවක කාලයක් මේ රූපයකට ඉන්න පුළුවන්. හිතට ඉස්තර ඉන්න බෑ. හිතට පහළ වුණා මැරී වැටුණා. පහළ වුණා මැරී වැටුණා. එහෙම ගැටයක් ඒකේ තියෙනවා. දැන් මේ රූපවලට හිත පහළ වෙලා 1000ක් වතාවක් මැරී යනවා දහස් වතාවක් උපදිනවා ඒ කාලේ එක වතාවක් ඉපදිලා අතර මේ චිත්තක්ෂණ 17කට සමානාන්තර කාලයක් ඉන්න පුළුවන් සූප වලට ඔක්කොට ආවනේ සමහර ඒවා ඉතින් දැන් මේ මේක තිබෙනවා සිතක් පහළ වෙනකොට ඒ සිතත් එක්ක කර්මජ රූප පහළ වෙනවා. මේ කතාව ටිකක් හරි පොඩ්ඩක් පටලවා ගන්න නැතුව අහගෙන ඉන්න. ප්‍රතිසන්දි අවස්ථාවේදී කර්මජ රූප පහළ වෙනවා. ඊළඟට භවංග අවස්ථාවේදී කර්මජ රූප පහළ වෙනවා. පස්සේ පස්සේ භවංග අවස්ථාවේදී කර්මජ රූප පහළ වෙනවා. හැම සිතක් සිතක් සිතක් ගානේ කර්මජ රූප පහළ වෙනවා. මේ කර්මජ රූප පහළ වෙන්න පටන් ගන්නේ ප්‍රතිසන්දි අවස්ථාවේ ඉඳලා. ප්‍රතිසන්දි හිත විපාකයක් ඒකෙන් පටන් ගන්නවා කර්මජ රූප හදන්නට භවංග සිත කියලා කියන්නේ විපාක හිතක් ඒකෙන් පටන් ගන්නවා කර්මජ රූප හදන්න දිගට කරගෙන යනවා ගිහිලා ගිහිලා ගිහිලා ගිහිලා අපි ඒ අතර භවංග විතරක් නෙවෙයිනේ අපි තියාගෙන අපිට අපේ මේ බලන හිත් අහන හිත් චිත්ත වීති ඕගල පහළ වෙනවා ඒ චිත්ත වීති යන අවස්ථාවේදී ඒ ඒ සිත් අවස්ථාවලදී කර්මජ සිත් එහෙම කර්මජ රූප පහළ වෙනවා. අපි මේ මේ අපි හිතමු මේ චිත්ත වීතියක් යනවා කියන චිත්ත වීතියකට අපි කියලා දුන්නා චිත්ත වීතියකට සිත් 17ක් තියෙනවා කියලා. ඒක පටන් ගන්නෙ කොහොමද? අපි සලකමු මෙහෙම පංචද්වාරාවචෙන් චිත්ත වීචයක් කියලා හිතමු අපි මේ බණ ඇසීම සඳහා ගන්න භවංග භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාරාවචන චක්කු විඥාන සම්පටිච්ඡනය සම්තිරණ වොත්තසන ජවන් හතක් යනවා සදාරම්මන ඊට පස්සේ දෙයක් යනවා. දැන් සිත් පීලිය 17යි. මේ සිත් පීලියේ 17 හැම සිතක් ගානෙම කර්මජ රූප පහළ වෙනවා. භවංග හිතකාවේ කර්මජ රූප පහළ වෙනවා. භවංග චලන අවස්ථාවේදී කර්මජ රූප පහළ වෙනවා. භවංග උපච්ඡේදී කර්මජ රූප පහළ වෙනවා. භවං මේ පංචද්වාරා වචනේ චක්කු විඤ්ඤාණ සම්පටිච්චන සංකීර්ණ වත හැම අවස්ථාවකදීම නවතින්නේ නැතුව මේක පහළ වෙනවා දිගටම කර්මජ රූප දිගට දිගට දිගට පහළ වෙනවා හැබැයි ඉස්සර කලින් චිත්තක්ෂණ 17කට කලින් පහළ වෙච්ච රූප ටික දැන් මැරිගෙන මැරිගෙන යනවා මැරිගෙන යන ගමන් අලුතෙන් අලුතෙන් පහළ වෙන සිත් වලට සමානව මේ කර්මජ රූපත් පහළ වෙනවා. දැන් චිත්ත වීතියක භවංග අවස්ථාවේ පළවෙනි හිතනේ චිත්ත වීතියක එතෙන්ට එනකොට සමහර කර්මජ රූප මැරෙනවා. සමහර ඒ වගේ ආවුස මැද. සමහර ඒවා ඒකත් එක්ක උපදින. භවංගේ චලන අවස්ථාවේදී සමහර රූප කර්මජ රූප මැරෙනවා. සමහර ඒ වගේ ආවුස මැද. සමහර ඒවා ඒ විලාසෙ උපදින. භවං උපච්ඡේදිතේ පංචස්ධාරාව දෙන තේම. ඒක නිසා ඔය හැම හිතක් ගාවම කර්මජ රූපයක් පහළ වෙනවා සමහරවම නැරල යනවා හරියට මේ අපේ પરම්පරාවක්. අපි බැලුවම දැන් අපේ මේ කාලේ ඉස්සෙල්ලා ආපුටට මැරිගෙන යනවා. තාච්චිලා සීයලා ඒගොල්ලෝ මැරිගෙන යනවා. ඒ වගේම වැඩිගෙන යනකොට අපේ પરම්පරාවේ තව ටිකක් වුණ අද උපදින. ඉස්සලා ටිකක් මැරෙනවා. ඊළඟට දැනට ඉපදිලා ඉන්න ටිකක් මැදි වයසේ ඉන්නවා. සමහරුන්ගේ වයස අවුරුද්දයි 2යි 3යි වැඩි වෙනවා. සමහරු මරණයට කිට්ටු වෙලා ඉන්නවා. ඒ වගේම සමහරු මැදි වයස. ওই විදිහට වයසක් ප්‍රමාණ වයසක් ප්‍රභේද වෙනවනේ. ඒක නිසා ඒක නිසා අපිට මේ දැන් මේ પરම්පරාව කියලා කිව්වට ඒක අපිට මේ අඩුවක් එහෙම දැන් මේකුත් නැහැ. අඩුවක් දැනෙන්නේ නැත්තේ මැරෙන්න මැරෙන්න අඩුවක් දැනෙන්නේ නැත්තේ දැන් මේ ඉස්සෙල්ලා දැන් මැරෙන්නේ ඉස්සර වෙලාම උපදින්න උපදිච්ච කට්ටියනේ. නමුත් ඊට මෙහා උපදිච්ච අය ටිකක් ඉන්නවනේ. ඊළඟට අද උපදින ටිකුත් ඉන්නවනේ. ඒක නිසා දැන් මේ මේක මෙහෙම වෙන නිසා අඩුවක් පේන්නේ. ඔය කර්මජ රූපත් ඔන්න ඔය වගේ. අපේ ඇහැ ගත්තම කන නාසය ගත්තයන් පස්සේ ඊයේ තිබිච්ච කර්මජ රූප අද නැහැ. අදට තියෙන්නේ කර්මජ රූප අද පාලනය. දැන් අඩුවක් වෙන්නේ ඇති වෙනවා නැති වෙන හැබැයි චිත්තක්ෂණ 17ක් ඇතිවෙලා නැතිලා යනවා. ඒක ඔන්න ඔය වගේ වැඩසටහනක් සිද්ධ වෙනවා. දැන් මේක මම මේ විදිහට කිව්වා. තව අපි පොඩ්ඩක් එක පැත්තකට යන් මේ ඒ තමයි මේ සුදේ වස්තු රූපේ කියන එක. පටල වෙන තැන. සුදේ වස්තු රූපේ කියන එක පටල වෙන තැන. ඒක මේ අපි කතා කරන හෘදේ වස්තුවයි ඊළඟට දැන් මේ බණේ මේ තැන්වල කතා කරන හෘදේ වස්තුවයි අපි බලමු මෙහෙම. මේ පටලැවිලිකුත් වෙන්න පුළුවන්. දැන් අපිට පොඩි කාලේ මේ ඔය හෘදේ වස්තුව කියන එක ඉගෙනුවා. මහ රතු පාට බෝලයක් ඒ වගේම නිකන් මේ කොහොමද කියන්නේ අඹ ගෙඩියක් වගේ නහර වැල් ටිකක් උඩටයි පහළටයි දාලා පැතුම් දාලා රතු පාට ඉතින් මේ පින්තූර ගෙනල්ලා පෙන්නුවා ඉස්සෙල්ලාම උණු කෑල්ලකින් තමයි හදලා තින්නේ මෙහෙමයි ළමයිනේ උදේ වස්තුව කියලා. ඉතින් ඉස්සර වෙලාම උදේ වස්තුව කියන එක අහපු තැන. ඒ කාලෙකින් අපේ ජීවිතේ පටන් ගත්තේ ප ဋ ාණයත් එක්ක නෙවෙයි ඉතින් මේවා ඉතින් පින්තූර රට කරලා දැන් මේවා කියලා දීලා දැන් හොඳටම අපිට මේ හෘදේ වස්තුව කියන ඒක ඇහෙනකොටම මේ අර අඹගඩියක් වගේ තිබෙන ওই පින්තූරේ තමයි ඉස්සර වෙලාම පෙරහැරේ කකටාරේ යනවා වගේ ඉස්සරලා යන්නේ ඒගොල්ලෝ ඒ වගේ ඉස්සර වෙලාම එන පින්තූරේ තමයි. ඉතින් මේ හෘදේවා දැන් ඊට පස්සේ මේ හදවත ගැන වෙනම වෛද්‍යවරු ඉන්නවා වෙන ලෙඩ තියෙනවා එතෙන්ටම එතෙන්ටම ආවේන එක එතනම ගැවසෙන ලෙඩ රෝග නිසා එතෙන්ටම හදවතටම වෙන් වෙච්ච ලෙඩ මාතෘකාවක් තියෙනවා හදවතටම වෙනස් වෙච්ච වෙනමම වචන සෙට් එකක් තියෙනවා වෛද්‍ය මේ විද්‍යාවේ ඊළඟට ඒතෙන්ට පාවිච්චි කරන වෙනම වෙනමම තියෙනවා මේ ඔය සර්ජරිස් වල ටූල්ස් අරවමේ එතෙන්ටම හදන වෙනම බෙහෙත් ජාති තියෙනවා. දැන් බලන්න ඒක එහෙමනේ. හැබැයි ඔය පින්තූරේ දාගෙන ඔය හදවත ඔය ඉස්කෝලේ කියලා දීපු අර රූප වලින් දාගෙන අදපු ඔය හදවත පින්තූර හෘදේ වස්තුව අපේ ඔළුවේ ඇඳගෙන අපි මේ අද කතා කරන මේ බනට බහිනව නේද? අපි ඔක්කොම නිකාම නිකන් වතුර ගහගෙන යනවා වගේ නිකන් අසරණ වෙලා ගහගෙන යනවා. තේරුම් ගන්න බැරි. මේ හෘදේ වස්තු රූපේ කියන එක ඔය වගේ ලොකු අලගිඩියක් වගේ එකක් නෙවෙයි. ඒක මේ බොහොම පුංචි උපාදාය රූපයක්. ඒක ඇවිල්ලා රූපමය ಗುಣ විශේෂයක්. ඉස්සර වෙලාම පහළ වෙන ඔය අඹ ගෙඩියක් වගේ රවුමක් නෙවෙයි එක්තරා විදියක මේ රූපමය ගතියක්. හරි උදා උදාහරණයක් කියන්නේ මෙන්න මෙහෙම මේ අර තියෙනවනේ අපි ගලක් මැද්දම කළු ගලක් මැද්දම මැදලා මැදලා මැදලා මැදලා වතුර දාලා දාලා දාලා මැදලා ගොඩාක් සිවුම් මේකෙන් මැද්දාට පස්සේ මේ මතුවෙනව නේද ශයිනි ගතිය. ඒ ශයිනි ගතිය අර ගලේ තිබිච්ච එකක්ද නැති එකක්ද? ඔක තිබිච්ච එකක්. තිබුණ නැත්නම් ඔක ඉන්නේ නැහැ. දැන් ওই ශෛලි ගතිය වෙන ගලකින් ගෙනල්ලා ඔකට දාපු හේකුත් නෙවෙයි. අලෝපු හේකුත් නෙවෙයි. ඕක ඔකේ තිරිච් එකක්. තිරිච් එකක් එක්තරා ක්‍රමයකට මතු කරගත්ත එකක් තියෙනවා. ඒ නිසා ශෛලි ගතිය ඔකේ තියෙනවා. හැබැයි ශෛලි ගතියට අර කලුගල නැතුව ඉන්න බෑ. ඒ ශෛලි ගතිය එකක්. ඒ ස්ලයිමි ගතිය ඒ අර ස්මූත් ගතිය පිහිටලා තිබෙන්න ආධාර වෙලා හේතු වෙලා තියෙන්න මොකක් හරි දෙයක් තියෙන්න කැයි කලු ගල. දැන් ඒ වගේ මේ ඒ වගේ මේ අපේ ඉස්සර වෙලාම ලොකු හදවතක් නෙවෙයි පහළ වෙන්නේ. රූපමය ගුණයක් පහළ වෙන්නේ. හිත ආධාර කරන රූපමය ගුණයක් පහළ ඒකට කියනවා ඉස්සර වෙලාම පහළ වෙන්නා වූ මේ ඒ උපගතිය කියනවා හෘදය වස්තු රූපේ කියලා. දැන් ඔය ශයිනි ගතියෙන්නේ ශයිනි ගතිය මතුනාට පස්සේනේ අපේ මූණ පේන්නේ. දැන් අපි අපිට නුවණ තියෙන්නේ නැහැ නේ ඉස්සර වෙලා. කලුබල දිහා බලපු ගමන් නුවණ තියෙන්නේ නැහැ. ඒකේ ශයිනි ගතිය මතු කරලා ආවන් පස්සේනේ හොඳට පේන්නේ. අපිට අර රිෆ්ලෙක්ෂන් එක වැටෙනවනේ. ඒකේ මහා අමෝතු රූපමය ගුණ ස්වභාවයක් තිබෙනවා මේ ඔය රූප 28 ඇතුළේ. ඕකේ එක රූපයක් තමයි හෘදේ වස්තු රූපය කියලා කියන්නේ. හැබැයි ඒක අපිට හදන්න බෑ. විද්‍යාඥයන්ට හදන්න බෑ. ඒක වෙන්නේ ඒක කරන්න බෑ. ඒකට ඒකට ඒ හෘදේ වස්තු කියන ඒ රූපමය එනර්ජි එක රූපමය ගතිය මතුවෙන කර්ම එනර්ජි එකක් තියෙන්න ඕනේ. ඒක ආවොත් තමයි මේක කරන්න පුළුවන්කම තියෙන්නේ. මේක හැදෙන්නේ නැතුව හැදෙන්නේ නැහැ. ඒක නිසා මේ හෘදේ වස්තු රූපය කියන ඒ බොහොම සියුම් වූ බොහොම සියුම් වූ ඒ රූපමය ಗುಣ ස්වභාවය ප්‍රතිසන්දි හිතේ කර්මයෙන් හැදිච්ච එකක්. ඒ හෘදේ වස්තු රූපය මේ අපි හිතමු ප්‍රතිසන්දේ හිතත් එක්ක හැදුන නැති වුණා කියලා. හැබැයි ඒක සම්පූර්ණ නැති වෙන ඒවා පරම්පරාව ගෙනියන. ඒක ආධාර කරගෙන තමයි අර පස්සේ පහළ වෙන හිත් වලින් ගොඩ හරියක් පහළ වෙනවා. දැන් අපි කියනවා චක්කු සෝත දාන ජීව ඒ වෙලාවල ආයතන වශයෙන් චිත්ත පහළ වෙන හැබැයි ඊට වඩා දැන් මේ වස්තුව හෘදේ වස්තු රූපේ ආධාර කරගෙන කෝටි ප්‍රකෝටි ගණක් පහළ වෙනවා මේ හරි වැඩි හරිම වැඩි වස්තු රූපේ ආධාර කරගෙන පහළ වෙන චිත්ත ඒක නිසා දැන් මේ හිත් පහළ වෙන්න මොකද ආධාර වෙන්න ඕනන්නේ? නිශ්චය වෙන්න ඕනන්නේ රූපයක් එපායි. ඒ රූපේ තමයි අර සියුම් හෘදේ වස්තු රූපේ කියලා කියන්නේ. එතකොට මේ මම හිතනවා දැන් අපි ගොඩාක් කියාගෙන ගියා කියාගෙන ගියා දැන් මේ එනකොට මම කියලා දුන්න මේ මේ නිස්සය ප්‍රත්‍ය යටතේ කියලා දුන්න සහජාත නිස්සය ಗುಣ ස්වභාවය එහෙම නැත්නම් සහජාත නිස්සය ප්‍රත්‍යය ඊළඟට පුරේජාත නිස්සය ප්‍රත්‍යය දැන් මේ තව ගොඩක් තියෙනවා ඒක කියන්න මාර්ගය සකසා ගැනීම වශයෙන් තමයි මම මේ රූප පහළ වීම පිළිබඳව මතක් කරේ සහ කර්මජ රූප හට ගැනීමේදී සෑම චිත්තක්ෂණයකදීම රූප පහළ වෙනවා ඒක හෘදේ වස්තු රූපය කියලා කියන්නේ ඇයි ඒ වගේම අපි හිතන හෘදේ වස්තු රූපයමද ඒ හැඩයේද තියෙන්නේ ඒක මතක් කරේ උදේ වස්තු රූපය කියලා කියන්නේ අමුතුම විදිහේ සියුම් වූ හිතට ඉන්න පුළුවන් ආවේනික රූපමය ගුණ ස්වභාවය. ඊට වඩා දෙයක් නෑ අපි මේ කපන හાર્ට් එක අයින් කරන හાર્ට් එක නෙවෙයි. මේක රූපේ ප්‍රධාන රූපවල හાર્ට් එක. ප්‍රධාන ස්වරූපේ. අපි ওই විදිහට දැන් මේ ටික මෙතනින් තේරුම් අරගෙන අවස්ථාන පූර්ව නවත්ත. ඉතින් දැන් මේ වේලාව කලාවත් තරමකට ගිහිල්ලා තියෙන නිසා මම මේ වෙලාවේ කැමති මේ පින්වත්තුන්ට ආශිර්වාද කළ මාර්ගින්ද හේතුව මේක ගොඩාක් කියාගෙන යන්න ඕනේ ප්‍රශ්න තීකුත් තව එකපාරට කරගෙන. මට මේ ප්‍රශ්නයකුත් යොදලා තිබුණා ඒකටත් හොඳ උත්තරයක් දෙන්න ඕනේ ඒකත් සිටිය යුතු දෙයක් තමයි ධර්මයේ නම් ඔකට උත්තරයක් තියෙනවා මේ ඒකටත් ගොඩක් කල් යනවා ඒකට ආධාර වෙච්ච දේකුත් මේ අද කියපු දෙයකින් එකාසු කරගන්න පුළුවන් වෙන්න ඇති කියලා හිතනවා. අද මේ කියලා දීපු ටික මේ පින්වතුන් නැවත නැවත සාකච්ඡා කරන්න හිතන්න අහන්න. රස තියෙන ඒවත් එක්කාසු කරගෙන නැවත ඉදිරියේ දෙන්න හෙට උදේ පාන්දර අපි භාවනා වැඩසටහන මේ ආරම්භ කරනවා. මේ භාවනාව කියන්නේ ඕනේ. ඒ නිසා අද අපේ වේලාව රාත්‍රී 11:00යි දැන් කිට්ටි. ඉතින් ඒක නිසා මම මේ වෙලාවේ මේ පින්වතුන්ට මෙතකින් මේ ධර්ම විග්‍රහය අවසන් කරලා ආශිර්වාද කළ සෙත්පසලන් වන එතෙන් නවතින. ඉතින් අද මේ කතා කරන කතා කරතු ධර්මයේ හරි ගැඹීරයි මේ තිබෙනා වූ ස්වરૂප ලක්ෂණ ಗುಣ ස්වභාවයන් තව තව ඉදිරියේදී සාකච්ඡා කරලා තේරුම් ගන්න පුළුවන් වෙයි ඒ සඳහා හැම දිනාටම සත්‍නක්ෂේ ආශිර්වාදයේ නොදුව සැලසේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. නිදුක් භාවයේ නිරෝගී භාවයේ සැලසේවා ධර්මාභූතිය සෑම දිනාටම සුවසේ සිද්ධ වේවා. මේ වගේ ගැඹුරු සාකච්ඡාවල් ලෝකෙ වටේ පිරිසක් එක්කාසු කරගෙන මේ සිද්ධ කරන්නේ. දෙවොත් ලලිත් මහත්මයා දලුවස් මහත්මයා ආරම්භ කරපු දහම් වැඩසටහන නිසා. හොඳ කල්යාණ මිත්‍රත්වයක් කියලා සෑම දිනාටම සතුට වෙන්න පුළුවන්. සිදුවා නිසා තමයි මේ අපි දකින්න ඇතුව මේ මූණු වලින් ශරීර වලින් පේන්නේ ඇතුව හඬක් හරහා සිත් එක්කාසු කරගෙන මේ වැඩේ ගෙනියන්නේ. ඉතින් මේක බැලුවයින් පස්සේ අර මේ එක විදිහකට කියනවා නම් ලෞතර බුදුරජාණන් වහන්සේලා දීර්ඝ ආශ තියෙන ලෞතර බුදුරජාණන් වහන්සේලාගේ කාලවල උන්වහන්සේලා මේ බණ දේශනා කරන්නේ නැහැ කියනවනේ. බණ දේශනා කරන්නේ නැල්ලු මේ මේ කෙටි ආයුෂ තියෙන බුදුරජාණන් වහන්සේලා බණ දේශනා කරනවලු. අනිත් ලෞතර බුදුරජාණන් වහන්සේලා දීර්ඝාස බුදුවරුන්ගේ ශාසන වල නිතර බණ කියන්නේ නැල්ලු. දවස් 15කට එකයි. ඒත් හිතින් හිතට බණ කියනවා. ශ්‍රාවකයෝ ටික ඔක්කොම වාඩිලා ඉන්නවා ලෞතර බුදුරජාණන් වහන්සේ හිතින් හිතට අමතනවා. බුදුරජාණන් වහන්සේ පේන්නේ නැහැ. නමුත් ශ්‍රාවකයෝ උන්වහන්සේගේ හිත හිතින් හිත අමතනවා. නිකන් ඒ වගේම නොවුනත් අපි කවුරුවත් දන්නේ සමහරු මම දැකලා මම දැකලා නැහැ අනිත් අය. නමුත් මේ හඬක් හරහා අපේ හිත්වලට අමතන සෞත්‍ර බුදුරජාන් වහන්සේගේ දහම් පණිවිඩය සාර භාරයෙන් ගැඹුරුතෙන් අරගෙන යනවා. ඒ සඳහා මේ ධර්ම එහෙම නැත්නම් මේ මාධ්‍ය මේ පාර හදාගෙන තියාගත්තේ අපේ දලුවත් මහත්තයා. ඒ නිසා එතුමාට නිරෝගී සැප දීර්ඝාස වේවා. එතුමාගේ අතීත අකුසල කර්ම බලයේ යටපත්ලා ප්‍රතිබාහනය කරගෙන හොඳ සැපවත් ධර්මානුකූල ජීවිතයක් ඉදිරියට ගෙනියන්න ලැබේවා. ඒ පින්වත් පෞලිය හැම දිනාටම අද මේ ධර්මයේ අසාගෙන හිතපු හිතාගෙන මෙනෙහි කරමින් සියලු දෙනාටම ඒ කාන්තෙන්ම මේ උතුම් ධර්මයේ නිර්වාණ අවබෝධයට මාර්ගයක් පිහිටක් වේවා. හැම දිනාටම කෙලවර නිවන් අවබෝධ වේවා සමයිත්‍යයෙන් ප්‍රාර්ථනා කරන හැම දිනාටම මේ උතුම් ධර්මය නිවන් පිණිස වේවා සෑම සිත් මේ ධර්මයක් අහගෙන ඒ කියපු සියුම් වූ සූක්ෂම වූ ගුණ ස්වභාව ලක්ෂණ ධර්ම ස්වභාව ඇහිඳගෙන හිතින් හොඳට සලකාගෙන ඒ වගේ තිබෙන අර හයිය නැති ගතිය, හදා හැලෙන ගතිය, බිඳ වැටෙන ගතිය තීරුම් අරගෙන ඒ වගේම බිඳ වැටෙන්නේ නැති සදාකාලික ගුණ ස්වභාවයක් වන නිර්වාණ ධාතුව සෑම දිනාටම සූසිය අවබෝධ වීමෙන් නිවනින්ම සිත් නිවි වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම සිරුවන් සරණයි සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං දුල්ලබේන බුද්ධ පුත්තං සාදු සාදු සර්වන් සර්ණයි කල්‍යාණ මිත්‍රයනි හෙට දවසේදී සාකච්ඡාවක් පවත්වන්න නැති බව අපි මතක් කරනවා කල්‍යාණ මිත්‍රෙන්ට සුපුරුදු විදිහට දින හෙට සිකුරාදා දවසේ සාකච්ඡාවක් පැවැත්වෙන්නේ බොහෝ විට ඉරිදා උදේ පැවැත්වෙන සාකච්ඡාවක් පැවැත්වෙන්නේ නැති බව මතක් කරනවා හොඳයි එහෙනම් සර්වන් සර්ණයි සර්වන් සර්ණයි කියලා දෙන්න සර්වන් සර්ණයි සර්වන් සර්ණයි පෙරවන් සරණයි යන සමාසන පෙරවන් සරණයි